ඉසිගිලේ සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා රාජගහේ විහෙරති සිගිලිස්මින් පබ්බතේ తත්‍ර කෝ භගවා බික්ඛු ආමන්තේසි බික්ඛවෝති බදන්තේ තිතේ බික්ඛු භගවතෝ පච්චස්සෝසුං භගවා ඒතදවෝචේ අස්සතනෝතුම් හේ භික්ෂවේ ඒතං වේභාරං පබ්බතන්තේ එවං වන්තේ ඒතස්සපි කෝ භික්ෂවේ වේභාරස්ස පබ්බතස්ස අඤ්ඤාව සමඤ්ඤා අහෝසි අඤ්ඤා පඤ්ඤත්තේ පස්සතනෝතුම් හේ භික්ෂවේ ඒතං පණ්ඩවං පබ්බතන්තේ එවං වන්තේ ඒතස්සපි කෝ වික්ඛවේ පණ්ඩවස්ස පබ්බතස්ස අඤ්ඤාව සමඤ්ඤා අහෝසි අඤ්ඤා පඤ්ඤත්ති පස්සදනෝ තුම්මේ වික්ඛවේ ඒතං වේකුල්ලම් පබ්බතන්තේ එවං බන්තේ ඒතස්සපි කෝ වික්ඛවේ වේපුල්ලස්ස පබ්බතස්ස අඤ්ඤාව සමඤ්ඤා අහෝසි අඤ්ඤා පඤ්ඤත්ති පස්සතනෝ තුම්මේ භික්ඛවේ ඒසං ගිජ්ජ කෝඨං පබ්බතන්තේ එවං බන්තේ ඒතස්සපි කෝ භික්ඛවේ ගිජ්ජ කෝඨස්ස පබ්බතස්ස අඤ්ඤාව සමඤ්ඤා අහෝසි අඤ්ඤා පඤ්ඤස්ති පස්සතනෝ තුම්මේ භික්ඛවේ ඉමං ඉසිගෙලින් පබ්බතන්තේ එවං බන්තේ ඉමස්ස කෝ භික්ඛවේ ඉසිගලිස්ස පබ්බතස්ස ඒෂාව සමඤ්ඤා අහෝසි ඒෂා පඤ්ඤත්තේ බෝත පුම්බං භික්ඛවේ පංච පච්චේක බුද්ධ සතානේ ඉමස්මින් ඉසිගලිස්මින් පබ්බතේ චිර නිවාසිනෝ අහේසුං තේ ඉමං පබ්බතං පරිසන්තා දිස්සන්තේ පවිඨාන දිස්සන්තේ තමේනං මනුස්සා දෙස්වා ඒවමාහ අයම් පබ්බතෝ ඉමේ ඉසිගිලතිති ඉසිගිලි ඉසිගිලීත්වේව සමඤ්ඤා උදපාදේ ආචේක්ඛේසාමි භික්ඛවේ පච්චේක බුද්ධානං නාමානි චිත්තෛසාමි භික්ඛවේ පච්චේක බුද්ධානං නාමානි දේශිස්සාමි භික්ඛවේ පච්චේක බුද්ධානං නාමානේ තං සුනාත සාදුකං මනසි කරෝත භාසිස්සාමි තේ එවං බන්තේති කෝතේ භික්ඛෝ භගවතෝ පච්චස්සෝ සුං භගවායේ තදවෝච අරිට්ඨෝ නාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් ඉසිගෙලෙස්මින් පබ්බතේ චිරනිවාසී අහෝසීන් උපරිෂ්ඨෝ නාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් ඉසිගෙලෙස්මින් පබ්බතේ චිරනිවාසී අහෝසීන් චගරසිකේ නාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් ඉසිගෙලෙස්මින් පබ්බතේ චිරනිවාසී අහෝසීන් යසස්සේ නාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් ඉසිගලෙස්මින් පබ්බතේ චිරනිවාසී යහෝසී සුදස්සනෝ නාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් ඉසිගලෙස්මින් පබ්බතේ චිරනිවාසී යහෝසී පියදස්සේ නාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් එසේ ගෙලෙස්මින් පබ්බතේ චිර නිවාසේ අහෝසේ ගන්ධාරෝ නාම වික්ඛවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් එසේ ගෙලෙස්මින් පබ්බතේ චිර නිවාසේ අහෝසේ පින්ඩෝලෝ නාම වික්ඛවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් එසේ ගෙලෙස්මින් පබ්බතේ චිර නිවාසේ අහෝසේ උපාසබෝ නාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් ඉසේගලෙස්මින් පබ්බතේ චිරනිවාසේ යහෝසී නීතෝ නාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් ඉසේගලෙස්මින් පබ්බතේ චිරනිවාසේ යහෝසී තතෝ නාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් ඉසේගලෙස්මින් පබ්බතේ චිරනිවාසේ යහෝසීන් සුතවා නාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් ඉසේගලෙස්මින් පබ්බතේ චිරනිවාසේ යහෝසීන් භාවිතත්වා නාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් ඉසිගලෙස්මින් පබ්බතේ චිර නිවාසේ අහෝසීති යේ සත්තසාරා අනිගා නිරාසා පංචේකමේ වංජ ගමුං සුබෝධින් තේසං විසල්ලානං නරුත්තමානං නාමානි මේකෙන්ත යතෝ සුනාත අරිෂ්ඨෝ උපරිෂ්ඨෝ සගරසිකේ යසස්සේ සොදන්සනෝ පියදස්සේච බුන්දෝන් ගන්ධාරෝ පින්ඩෝලෝ උපාසභෝච මේතෝ තතෝ සුතවා භාවිතන්තෝ සුම්භෝ සුභෝ මේ තුලෝ අට්ඨමෝච අතස්සු මේ ගෝ අනිගෝ සුදාටෝ පච්චේක බුද්ධා භවනෙන්ති කීනා හිංගෝච හිංගෝච මහානුභාවාන් ද්වේජාලිනෝ මුනිනෝ අට්ඨකෝච අතකෝසලෝ බුන්ධෝ අතෝ සුබාහුන් උපනේමිසෝ නේමිසෝ සන්තචින්තෝ සංචෝ තතෝ විරජෝ පණ්ඩිතෝ ච කාලෝපකාලා විජිතෝ ජිතෝ ච අංගෝ ච පංගෝ ච ගුතිජ්ජිතෝ ච පස්සේ ජහේ උපදින් දුක්ඛ මූලම් අපරාජිතෝ මාර බලං අජේසේ සත්තා පවත්තා සරබංගෝ ලෝමහංසෝ උච්ඡංගමායෝ අසිතෝ අනාශවෝ මනෝමයෝ මානච්චි දෝච බන්දුමා කදාදිමුත්තෝ විමලෝචකේතුමා කේතුම්බරාගෝච මාසංගෝ අරියෝ අතච්චුතෝ අච්චුතගාමභ්‍යාමකෝ සුමංගලෝ දම්බිලෝ සුප්පතිට්ඨිතෝ අසයෝ කේමා බිරතෝ ච සෝරතෝ දුරන්නයෝ සංඝෝ අතෝපි උච්චයෝ අපරෝ මුනිසයි හෝ අනෝමනික්කමෝ ආනන්ද නන්දෝ උපනන්දෝ ද්වාදශේ भारद्वाजो अन्तिमदेहधारी बोधिमहानामो अतोऽपि उत्तरो केशिके सुन्दरो भारद्वाजो तिस्सुपतिस्सा भवबन्धनच्छिदा උපසීදරේ තණ්හච්චි දෝචසීදරේ බුද්ධෝ අහෝ මංගලෝ වේතරාගෝ උසබංචි දාජාලිනින් දුක්ඛ මූලං සන්තං පදං අජ්ජ ගමෝපනීතෝ උපෝසතෝ සුන්දරෝ සච්ච නාමෝ ජේතෝ ජයන්තෝ පදුමෝ උප්පලෝච පදුමුන්තරෝ රක්ඛිතෝ පම්බතෝච මානස්තන්தோ සෝබිතෝ වේතරාගෝන් කන්හෝච බුන්දෝ සුවිමුන්ත චින්තෝ ඒතේච අඤ්ඤේච මහානුභාවා පංචේක බුද්ධා භවනෙත්ති කේනා තේ සම්බ සංඝාති ගතේ මහේසේ පරිනිම්බුතේ වන්දත අප්පමෙයේති ඉසිගලේ සොත්තං චට්ඨං